අපේ ගෙදරට අපේ ඥාති මාම කෙනෙක් ඇවිල්ලා තියෙනවා. ඒතර මං ආශ්‍රම යනවා. මට අවුරුදු 5ක් විතර එයාගේ වාසනාවද මගේ අවාසනාවද දන්නේ මං ඉස්සරහට පොඩි පුටුවේ වාඩිලා ඉකේ සීයා ළඟ. අවස් කාලේ ආවේ. එයාට හරි සන්තෝෂ මං එළියේ ඉන්නවා දැක්කා. ඊට පස්සේ ගියා මේ සීයා ගිහුවා මෙයාට මොනාරි මං අරන් දෙන්නද දෙන්න එකේ. ඊපස්සේ යම ඊළඟට ඇවිල්ලා පුතා ඔයාට මොනවද කැමති? ඔයා මොනවටද කැමති? මම බලන්නේ ඒක මොකද කියනවා මට මොකද අවශ්‍ය නැහැ. පුතා මේ ලෝකේ ආසම දේ මොකද්ද? එයා ඉතින් හිතන්නේ මොනවාරි කණ්ඩ බොණ්ඩ කැවිලි જાති මොනවාරි ගියයි කියලා. මොනවද කැමැතිම දේ කියලා. ඒත් මං කිව්වේ. සෙසියා මම ඔළුවෙන් කියන මොනවාරි කියන්න කියලා. ඒක පවුනේ මාම කෙනෙක්. මේ ටිකක් වෙලා හිටියා එයා නැවත අන පුතා මොනවටද කැමති පුතා ගොඩාක් කැමති මොනවටද කියලා මම කැමති ඒක ආරම් දෙන්න පුතාට මං කඩේට ගිහිල්ලා ඒ බඩු මුට්ටු වලින් ආන්න මට කැමති ගොඩාක් කැමති මොනවද කියලා ඒක මට ගේන්න කියලා මම ඇතුළට ගියා. යානුව තේරුන්නේ නැහැ කියලා. තේරුන්නේ නැහැ කියලා සීයාටකට කියන මට ඇයෙනවා. පුතා කියන්නේ පුතා කැමති දෙයට වඩා පුතාට කැමති දේ මොකද්ද කියලා අහලා බලන්නලු කඩේ තියෙන බඩු වලින්. එතකොට කවුරු බඩු කතා කරලා කිව්වොත් මම කැමති ගොඩාක් පුතාට කියලා කිව්වොත් අන්න ඒක ගේන්න කියලා කියන්නේ. ඌට කිසිම දෙයක් දෙන්නවත් බැහැ කියලා. දෙන්න හරි අමාරුයි කියලා කියනවා. සීයා කියන ඌට දෙන්න හරි අමාරුයි. මම සමහර දේවල් දුන්නාම ගන්නෑ එයා. ගන්නෑ. ඊපස්සේ සීයා ඒ සිද්ධිය කියනවා. ඒක සරම ආව කඩේට එක්කන් ගිහිල්ලා මාරි ගත්ත මුරුක් වගේ එකක් ඒක අර ගම්වල හදන එකක් අරගෙන මට දුන්නා මං ගත්තේ නෑ. ඊපස්සේ දැන් කඩේ මුදල් කියන පුතා ගන්නකො පුතා 100ක ආතෙන් දෙන්න ගන්න. ඒත් මං ගත්තේ නෑ. 100 කියන ගන්න පුතා මේක තියාගන්න පොඩ්ඩක්. ඒත් මං ගත්තේ නෑ. මං අද්දික ඕම නිකන් බිමමයි තියාගෙන ඉන්නේ. ඊට ඇයි පුතා ගන්න නැත්තේ? මං කිව්වේ 100ට ඕන නම් 100 ගන්න. මට ඕන දේවල් ගන්න ඇයි? 100ට එපා නම් 100 කඩේට දෙන්න. ඇයි මට දෙන්නේ කියලා. ඊට අර මනුස්සයා 100 කියලා බැලුවා 100 ඇත්ත තමයි ඒකත් කියලා ආයෙ අර කෙල්ලුවා. එලා ඇඟිල්ල මෙ දික් කරාම ඩග්ගලා ඇඟිල්ල අල්ලගත්තා. ගියා. යනකොට 100 ඇරලා බලනවා කඩේ මනුස්සයා ගල් බිල්ලා වගේ බලයි. 100ට ඕනේ දේ ගන්න. මට ඕනේ දේ ගන්න එපා. 100ට එපා නම් 100 කඩේ තියන. ඇයි මට දෙන්නේ? අර තුනේ කාලේ. තාපසයයි මෙන්න එපායි. අපට අවශ්‍ය නැත්නම් අපි නිවෙන්න නැත්නම් මොකටද ඒවා ගන්නෙ? මගේ වාචාලකම මාව කලඹනවා නම් ඇයි ඒක අපි ගන්නෙ? මගේ කලබලය අසංවරය මගේ විනයට සීලයට බාධාවක් නම් අවුලවනවා නම් ඇයි මම ඒක ගන්නෙ? ඒක නඩත්තු කරන්නේ. මට ගැළපෙන්නේ නැති පිළිකරය මම මොකටද පිළිගන්නේ? මට සුදුසු නැති දෙයක් මම මොකටද කුටියේ තියාගෙන ඉන්නේ? අවුරුදු තුනේ අපට තේරුණා නේ පැහැඳුරු. ඔබට අවශ්‍ය නැත්නම් ගන්න අවශ්‍ය නැහැ. ඔයාලට අවශ්‍ය නැත්නම් ඇයි ඔයා ගත්තේ? ඔයාලට තියාගන්න බැරිද? එහෙනම් ඒක කඩේට දෙන්න. ඇයි මට දෙන්නේ? කවදාද දවසක මං අනේ පිටි සිලතුමා වෙනවනේ. ඒක තුනම. ඒ ඊට පස්සේ මම නඩත්තු කරන්න එපායි. නැති ප්‍රශ්නයක් මට තියෙන්නේ මේ. ඒ අවබෝධය තියෙනවා. ඒක නැත්තම් මේ තාපසයට ඒ ගමන යන්න බෑ. තපස් කියන්නේ මෙන්න මේම වෙන්න පුළුවන්. මේක තමයි තපස් කියලා මිනිසුන්ට තේරෙනවා. අපි දැක්කාම. ඒක තමයිලු තපස් ජීවිතය. අපි විස්තර කරන්න ඕනේ දැක්කම මේකනම් තාපසෙක්. එහෙම දැනෙනවා මිනිස්සුන්ට. ආයි කියන්න ඕනේ මොකටද කියන්නේ? කියන්න අවශ්‍ය නැහැ. ප්‍රඥාවෙන් නොදැක්ක දෙයක් ප්‍රඥාවෙන් දකින්නේ කොහොමද? ප්‍රඥාවෙන් නොදැක්ක දෙයක් කියන්නෙම දැකප දෙයක් තමයි. මම මේක ප්‍රඥාවෙන් දැක්කේ නැහැ කියන එක දැනගත්තා කියන්නෙම ඒක ප්‍රඥාවෙන් තමයි දැකලා තියෙන්නේ. 80ෙන් දැක්ක දේ අඳුනගත්තාම ඒක 80ෙන් නෙමෙයි දැකලා තියෙන්නේ 100ෙන් දැකලා තියෙන්නේ. එහෙනම් මම පඤ්ඤාවෙන් යමක් නොදැක්කාය කියලා දැනගත්තාම ඒ නොදැකපු දේ දැකලා තින්නේ ප්‍රඥාව නැතුව. නමුත් ඒක ඊටපස්සේ ප්‍රඥාවෙන් තමයි ඒක දකින්නේ. අවිද්‍යාවෙන් දකින්න නම් අවිද්‍යාව එතන තියෙන්න බෑ. අවිද්‍යාවෙන් දැක්කාය කියන එක අඳුනගත්තාම ඒ අවිද්‍යාව ඊට පස්සේ නෑ. ඊට පස්සේ ඒක විද්‍යාව. එහෙනම් දැකලා තියෙන විද්‍යාවයි. අවිද්‍යාවෙන් දැකපු දේ පවා පෙනිලා තියෙන විද්‍යාවෙන් බවට පත් වෙනවා. පැහැදිලිද? මේ ප්‍රශ්නෙට කිච්ච උත්තරය මේ දුන්නේ. තව ගොඩක් උත්තර තියෙනවා මේ කට්ටියට ගැඹුරු වැඩි. ගොඩක් ලස්සන උත්තර තියෙනවා. පඤ්ඤා උදපාදි කියලා බුදුහාමුදුරු දේශනා කරනවානේ. ඒ වචනෙන් තමයි උත්තර දෙන්නේ. ආ ස්වාමීන් වහන්සේ ගහන්නම හිටියේ දැන් අර අතන මේ ධම්මචක්කප්පවත්ත සූත්‍රය කියනවා මේ ඉස්සරලා මේ චක්කුමුද ඊට පස්සේ ඥානම ඥානම ඊට පස්සේ ප්‍රඥාව උදපාද ඊට පස්සේ ආලෝක ඊට පස්සේ විද්‍යාව එහෙම විද්‍යාව උදපාදී ආලෝකෝ ආලෝකෝ උදපාදී කියලා කියනවනේ ඉවරයි ආලෝක උදපාදී නම් පස්සේ නෑ නේද ඒ පියවරෙන් පියවර එන්නේ මොකක් හරි ඒ හිතේ මොනවා හරි වැඩිගෙන එන ස්වභාවයක්ද කියන්නේ ඉස්සරලා ඥානය දැන් මේ ලෝකෙට සාපේක්ෂව ගන්නකොට බුදුහාමුදුරේ ගත්ත පිළිවෙල හරි. දිව්‍ය ලෝකෙට සාපේක්ෂව ගත්තොත් සමාහට ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තුල ඒ පිළිවෙල වෙනස් විය හැකි. වෙනස් වෙන්නම ඕනේ නෙමෙයි වෙනස් විය හැකි කියලා නෝ. ඒතුව චක්කුම් උදපාදි. මොකද චක්කු කියලා කියන්නේ? චක්කු. චක්කු කියන්නේ ඇස. ඒ කියන්නේ නිවැරදි දකින්න ක්‍රමේ උපදවන්න කියනවා. ඒ උපදවනකොට ඥානෙ ඉපදෙනවලු. සම්මා දිට්ඨිය කරන කොටගෙනලු ඥානෙ අටගන්නේ. ඒ නිසා චක්කුම් උදපාදි ඥානං උදපාදි. ඥානෙ අටගත්තම් ප්‍රඥාව පාළ වෙනවලු. ප්‍රඥා උදපාදි. ඊටිපස්සේ තමයි ආලෝකේ නිර්මාණය වෙන්නේ. ආලෝකය කියන්නේ එයා හඳුර විනිවිද දකිනවා. එතනට එනවා. එතකොට පොළොවට සාපේක්ෂව කාර්යය දිව්‍ය ලෝකයට සාපේක්ෂව ධම්මචක්කපවත්තන සූත්‍රය කියන්නේ කිය චක්කුමුදපාදි කියන එක කියන්න බෑ. කියන්න පුළුවන් කියන්නේ. සම්මා දිට්ඨිය මුලට දාන්න අපේ හාන්දන්නේ නිවැරදි දැක්ම පෙන්වන්න ඕනනේ. නිවැරදි දැක්ම පෙන්වන්න අන්ත දෙකක් ඕනේනේ. අන්ත දෙක නැතුව නිවැරදි දැක්ම දැන් දුක නැති සැප තියෙන යුගයක ඒකාන්තයක් නම් තියෙන්නේ සම්මා දිට්ඨිය දේශනා කරන්න බෑ. අභිධර්මයක් නේ දේශනා කරන්න වෙන්නේ. අන්න එතකොට අරකින ස්ට්‍රක්චර් එක වෙනස් වෙනවා. චක්කුම් උදපාදි ඥානං උදපාදි. එතකොට අපිට කියන්න පුළුවන් ඥානං උදපාදි. ඥානය උපදව ගන්න. ඒ ඥානය උපදවගත්ත දේ නිවැරදිව දකින්න. ඥානං උදපාදි චක්කුම් උදපාදි. ඊට පස්සේ චක්කුව ඉපදුනාට පස්සේ ඒක ප්‍රඥාවටපත් වෙනවා. ප්‍රඥා උදපාදි. ඊට පස්සේ ආලෝකය පහළ වෙනවා කියලා අරක පොඩ්ඩක් ඒට මෙට දාගන්නවා. දැන් අරූපාවචර බ්‍රහ්ම ලෝකෙට ගියාම චක්කුවක් නැහැනේ. ඥානයක් අටගන්නේ නැහැනේ. එතකොට දැන් මොකද කරන්නේ? ආලෝකෝ උදපාදි. ඉස්ලාම ආලෝකයේ දකින්න. අපේ සිත අපේ සිත දකින්න. ඒ සිත දකින්න එක තුලින් ඔබට සම්මාදිට්ඨියක් ඇති වෙනවා. ඇයි? ඒ සිතේ ක්‍රියාකාරීත්වය පේනවා. ඉස්ලාම සිත දකින්න ආලෝකේ උපදව ගන්න ඒක තුලින් සම්මාව ඉපදෙනවා. ඒක තුලින් ඥානය පාළ වෙනවා. ආලෝකමත් වුණාම සිත දැක්ක කෙනෙකුට සම්මා දිට්ඨිය පාළයි සිතේ ක්‍රියාකාරීත්වය දකින්නවනේ. ඒ දැකීම තමයි නිවැරදි දැක්ම. ඒක ඥානයක් වෙනවලු. ඒ ඥානය ප්‍රඥාව බවටපත් වෙනවලු. එතකොට දැන් පල්ලෑම එක තමයි උඩට ඇවිල්ලා තිනයි. එතන අරූපාවචර බ්‍රහ්ම ලෝකයන් නිසා. දිව්‍ය ලෝකයට යනකොට අර ප්‍රශ්නේ එනවා. ඥානෙ ඉපදිලා ඥානෙ තුලින්ලු දිට්ඨිය නිර්මාණය වෙන්නේ ඇයි? එතන ඒකාන්තයයි තියෙන්නේ. දුකාන්තය නෑ. සපන්තෙන් තමයි කියන්නේ. අන්ත දෙකක් නැති තැන අර කියන ධිට්ඨිය උපදවන්න බෑ. සම්මා ධිට්ඨිය ඉපදෙන්නේ අන්ත දෙකට සාපේක්ෂව. නිවැරදි දැක්මක් අට ගන්න නම් අන්ත දෙක තියෙන්න ඕනේ. ඒකාන්තයකින් ධිට්ඨියක් අට ගන්න ඒ නිසා තමයි බුදුහාඳුරෝ දිව්‍ය ලෝකේ බුදු වෙන්නේ නැතුව පොළොවට ආවේ. ඒතකොට දෙවිවරුත් දන්නවා බුදුහාඳුරෝ තුසිතේ බුදු කරන්න බෑ. බුදු වුණොත් ප්‍රශ්නයක් එනවා. චතුරාර්ය කියන්න බෑ. දේශනා කරන්න බෑයි අන්ත දෙකක් නෑ එකයි තියෙන්නේ. නම් දෙකේ ඉන්න තැන ඉඳලා කියන්න ඕනේ. ඒ කට්ටියට අනුකම්පාවට ඒ කට්ටියට ගැළපෙන විදිහට කියන්නත් ඕනේ. එන්න බුදු වෙන්න සුදුසු භූමිය මේක කියලා ආරාධනා කරනවා. මේට නැත්තම් ඒට තමයි දාත් දෙන්නේ. ඔබ වහන්සේ කාලේ හරි දැන් ඔබ වහන්සේ මේ බුදු වෙන්න මේ තුසිත තවතිසාවිම බුදු වෙන්න කියලා එතනටම ආරාධනා දෙනවා. දෙන්නේ නැතුව මේට වැඩම යුවේ මේකේ අන්ත දෙක තියෙන නිසා. දැන් කලින් අපි සාකච්ඡා කරනකොට නැති විනයක් ධර්මයේ තුලින් අතික ඇතිකලේ. ඒ චක්කම මේක පුළුවන්. දැන් දෙවිවරයෙකුට ධම්මචක්කපවත්තන සූත්‍රය කියන ඒ දෙවියාගේ පාරමී ගොඩාක් පිරීලා. හැබැයි අපි පොළොවට කියන එක තමයි කියන්නේ. චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි කියලා කියනවා. දැන් මිනිස් ඔක්කොම ඒක හැයෙනකොට සෝතාපන්න වෙනවා. සෝතාපන්න වෙනවා. මොකද කිව්වම මේ ලෝකේ හැම එකක්ම නිවෙන විදිහට දැක්කාම ඒ දකින්න දේ ඥානය බවට පත් වෙන එක ඥානයක්. බවටපත් වෙනවා. ඒ ඥාණයෙන් දකින නිසා කිසිම නාම රූපකට අවු වෙන්න ප්‍රඥාව බවටපත් වෙනවා. ඒ ප්‍රඥාව නිසා එයා මේ සංසාර දුකෙන් නිදහස් වෙනවා. එයාගේ සිත එයා වටා ගන්නවා. සෝතාපන්න වුණා. දෙවිය ගාක් උඩ දාලා කෑ ගාලා සාදු කියන දෙවියත් සෝතාපන්න වෙලා. අන්න අපින මුට ඇස් නැහැනේ. මො කොහොමද සෝතාපන්නේ? චක්කු මුදපාදි කියන එක හැයෙනවා. ඇයිච්ච ඒ ඒ ශබ්දය එයා දැක්කා. ඕන් චක්කුව ඉපදුනා. එතකොට මේ shabdයත් අපිට දකින්න පුළුවන්. ස්පර්ශය දකින්න පුළුවන්. මේකේ හැම චිත්ත වීතියක්ම හැම සිතවිල්ලක්ම දකින්න පුළුවන්. එහෙනම් ඇස්ම අවශ්‍ය නැහැ. දැනෙන දේ සිතවිල්ලගේ සිතවිල්ල දකින්නවා චක්කුව අටගත්තා ඒක තුල ඇතිවෙන්න පුළුවන් කෙලස් මොනවද නිකලස් මොනවද අවුවෙන්නේ කොතනද අවුවෙන්නේ නැත්තේ කොන ඒක හඳුනා ගන්නවා ඥානෙ ඉපදුනා ඒ ඥානය කරනකොට ගැන මේ ලෝකේ කිසිම නාම රූපයකට සිතවිල්ලකට අවුවෙන්නේ නැතුව ඉන්න යා දක්ෂ වෙන ප්‍රඥා පහළ වුණා ඒක තුලින් එයාගේ සිත නිදහස් වුණා. ගහවඩට දෙයියන් සාදු කියනවා. බලනකොට එයාත් සෝතාපන්න වෙලා. එයා වෙන ක්‍රමයකට සෝතාපන්න වෙලා තින්නේ. ඒක වෙනස් කරලා ගත්තා ඒක. බත්යක් අරන් ගිහලා දෙනවා තඩි බත්යක්. ICU එකෙන් එළියට ගෙනල්ලා තියෙන ડોක්ටර් කියන පිස්සු දාන්දරෝ පොලොස් එක මේ තඩි බත්යක් යව මේ මනුස්සයා මරනවා. කලබලෙන්න එපා ડોක්ටර්. කලබලෙන්න එපා. ડોක්ටර් බත් එක විතරනේ ගෙනල්ලා තින්නේ. කලබලයට අපිට වෙලා නැහැ. ඒ නිසා බත් එක අරන් ආ. දැන් මේක අඹරලා කැඳ කරන පොඩ්ඩක් ඉන්න. ගැව්වා බ්ලෙන්ඩර් කරලා ප්‍රාස් ගලන එක පෙරුවා ડોક્ટર ප්‍රශ්න තියෙන නෑ. ඒ බත් එකම තමයි ඒ පොලොස් කෑල්ලම තමයි. බලන්නකො කලබල වෙන්නේ නැටි. අර ඉන්ජෙක්ෂන් එකෙන් පෙරුවා ලෙඩා බේරුණා. ප්‍රශ්නයක් නෑ. අර බත් පාර්සලේම පුරවන පොඩ්ඩක් වෙනස් කරලා. හැබැයි කලින් බත් එක දෙන්න තියා අපි හැතුළටවත් ගත්තේ නෑ. දැන් ඒ බත් එක ડોක්ටර් ඉස්සරහ අපිට පොවනවා. මොකවත් වෙන්නේ නැහැ. ලෙඩට ප්‍රශ්නයකුත් නෑ. අරක වෙනස් කරලා පොවන්නේ. සෝතය ශ්‍රවණය කරන එක එයා දකිනවා. ඒ ශබ්දය දකිනවා. මගේ සිතනේ මේක ශ්‍රවණ දෙන්නේ. එහෙනම් සිතනේ මේ දකින්නේ ශබ්දය. අන්නේ දැකපු දිට්ඨිය එයා අඳුර ගන්නවා සම්මා දිට්ඨිය වශයෙන්. ඇස් නැතුව අඳුර ගන්නවා. පේන්නේ නැතුව අඳුර ගන්නවා. රූපයක් නැතුව දිට්ඨිය උපදව ගන්නවා. ඒකට හේතුව තමයි උදපාදි කියන වචනය තුලින් යාට තේරෙන මේක උපදව ගන්න ඕන එකක් දකින්න ඕන එකක් නෙමෙයි. ඒ අවබෝධය යාට එනවා දෙයියට. ඉන්න දෙයියා සාදු කියන ගාහුඩ ඉඳලා බලනකොට ගාහුඩ සෝතාපන්න වෙලා. චක්කුන් උදපදි. ඒ ඒ ඇස උපදව ගන්න කියන්නේ. සම්මා ඇස උපදව ගන්න. ඒ දිට්ඨිය උපදව ගන්න කියන්නේ. උපදව ගන්න කියලා කියන්නේ ඇස ඇසෙන් දකින්න කියන එක නෙමෙයි. ඒක උපදවන්න කියන ඕනම විදියකින් උපදව ගන්න පුළුවන්. දක්ෂයා ඕනම ක්‍රමයකින් ඒක උපදවනවා. සිත විතරක් වෙන බ්‍රහ්ම ලෝකෙන් පව උපදව ගන්න පුළුවන්. සිතවිල්ල කටකටෙන් සිතවිල්ල දකින්නවනේ, දැනෙනවනේ. දැනෙච්ච එකේ හඳුනා ගන්න, දකින්නවා. එයින් චක්කුව කොටපත් කර ගන්නවා. ඒ දැකපු දේ අඳුනගත්ත දේ ඥානයක් බවට එයා තේරුම් ගන්නවා. ඒ ඒ ඥාණයෙන් එයාට තේරෙනවා මේ කෙලෙස් හැම එකක්ම මේ විදිහට නිර්මාණය වෙන්නේ. ඒවා දැක්කාම ඒ දැකපු දෙයට අහු වෙන්නේ නැතුව හිටියාම මට ආයි ඉපදෙන්න බෑ. ඕම් ප්‍රඥාව පහළ වුණා. එයාගේ සිතේ අඳුනගත්තා ඉපදීම නැවතුවා. ආලෝකයේ බවටපත් වුණා. බ්‍රහ්ම ලෝකේ ආයතන මොකවත් නැත. සිත විතරක් තිබිලත් ධම්මචක්කයෙන් පුළුවන් එයාට ඒකේන අවබෝධය මතු කරන්න. ප්‍රඥාව මත තීරණය වෙන එකක් ඒක. අපට තීරණය කරන්න බෑ අපේ රාත්බෝධිය. ඒක තීරණය වෙන්නේ අපේ පාරමිතාවට සාපේක්ෂව. පඤ්ඤාව අධික කෙනා විනාඩි 5න් රාත් වෙනවා. පඤ්ඤාව අඩු කෙනාට මාසයක් විතර යනවා. ඇයි මාසයක් කියන්නේ? එයාට ඒක තේරුම් ගන්න වෙලා යනවා. කල් යනවා. ගොඩාක් ප්‍රඥාව අඩු නම් භද්‍ර කලාපෙම යනවා. වැලි කැටේ වැලි කැටේ වගේ තමයි හැදෙන්නේ අඩපාඩු. ආශ්‍රමයේ හැමදාම අසු කරන කෙනා ගැතින් වතුර ඇලෙනවා. හැමදාම ඇලෙනවා. ඒ නිසා එයා කවදද අලන් නැතුව අස් කරන්නේ එදාට වෙන කෙනෙක්ට දෙනවා එක. කියලා ගුරුවරයාගේ නියෝගයක්. මෙයා උත්සාහ කරන මොනවාරි දවසක ඇලෙනවා. මොනවාරි එකක් ඇලෙනවා. ගොඩාක් කට්ටිය යාට කියනවා ටිකක් අසංගය කියලා. කලබල අපේ තිනන පොඩි කට්ටිය සමානයි කලබල. මම හරි හිතවත් එයාට. මම හරි හිතවත්. එක දවසක් ගුරුවරයා මගෙන් ඇහුවා එයා හරි කලබලයිනේ අසංවරයිනේ. ඉතින් වතුර හැමදාම අලන ඇයි ඔබ වහන්සේ එයාට ගොඩක් හිතවත් කියලා. මං කිව්වා ස්වාමීනි ඉතින් වතුර අලහලාරි. එයා එතන ඉන්නවනේ. ඉතින් ඒකත් ලොකු දෙයක්නේ. අනිත් අය එලා දකිනවා. නමුත් ඒකට කම්පා වෙන්නේ නැතුව එයා වතුර හලාහලාරි ඒ කටයුත්ත තුල ඉන්නවා. ඒක ලොකු දෙයක්. සීයා නේද කියලා දුන්නේ කියලා ඒවා. මම මුලින් සීයා කියලා දුන්නා එනකොට මම සීයාට කියලා දීලා ආවේ. <laughs> එනකොට නම් 100ට කියලා දිලා. හැමදේම ඉවස ගන්න ඕනේ. හැමදේම හදා ගන්න ඕනේ. හැමදේම යාපත්ව දකින්න ඕනේ කියලා මට 100 අවවාද කළා ආශ්‍රමයේ යනකොට. මං කිය හැමදේම එහෙම වෙන්න ඕනේ, එහෙම වෙන්න ඕනේ කියන බලාපොරොත්තුව නිසා තමයි 100ට මොකවත් වෙන්නේ නැත්තේ කියලා මං ගියා. හැමදේම මෙහෙම වෙන්න ඕනේ කියලා ඉතන නිසා තමයි එයාට වෙන්නේ නැත්තේ. එයා ඒක කරා නම් එයාට ඊට වඩා එකක් වෙලා. ඒක එයාට පස්සේ තේරුනේ. ලෝකේ අපට වැරදෙන තැන් අනන්තයි කියන්නේ අපේ ප්‍රඥාව මදි නිසා අපට වැරදිච්ච තැන් අපි දන්නේම නැහැ. බව ගානක් වැරදිලා. සමහර දේවල් අපට තේරිලත් නැහැ, දන්නෙත් නැහැ, අපිට තේරුම් ගන්නත් බෑ ඒවා. හැබැයි වැරදිලා. අපේ කය දිහා බලාගෙන ඉන්නකොට ඔබ මොනවද බැලුවේ? සාන්නාද මම ගාඩිය බැලුවේ මොකවත් වෙන මොකවත් බැලුවේ නෑ. ගාඩිය බැලුවේ. මොනවද වන්දට ඇවුනේ? කුරුල්ල දෙන්නේ කෑ ගන්න සාන්නාන්ස. මොනවද කෑවේ? උදේ රොටි හම්බ වුණානේ සාන්නාන්ස. උස්ම ගත්තද කියලා ඇහුවාම උස්ම ගත්තේ නෑ නේ සාන්නාන්ස. බලන්න ඈට අම්බෙච් එක පෙනු දැක්කා කියලා කිව්වා. අරක කෑවා කියලා කිව්වා. මේක ආගත්තා කියලා කිව්වා. හැබැයි උස්ම සම්බන්ධයෙන් කියන්නේ. ඇයි? කෑම කෑවා උස්ම ගිල්ලා කියලා කියන්න ඕනනේ. උස්ම ගිල්ලා කියලා කියන්නේ ඇයි? ඒක එයා හරන්නේ ඒක ඉබේ ගින් තියෙන්නේ. එහෙනම් එක ආයතනයක එයා ිටපු නැති නිසා එතන උපාදානයක් වෙලා නැහැ. අනිත් ආයතන හැම එකම එයා ඉඳලා. මේ පංචේන්ද්‍රිය මේ බෙල්ලට උඩ තියෙන මේ ඔළුගෙඩි අපට කතාව කියනෝනේ. කතාව කියන්නේ. උස්ම ගත්තේ නැල්ලෝ. හැබැයි මේ රස යන පොලිසියෙන් දෙන නියමයි. ඒක එයා ගත්තලු. මම දැක්කනේ ආන්දර අරුණ අරුණා තාපක කරනවා. උන්නාති කටින් ගම් කෝප්පේ කරන්නේ. දැකලානේ. උස්ම ගත්තා කියලා කියන්නේ උස්ම ගත්තම සම්මත මේ පැය ගාණක් ගන්න මට හරි මහන්සි. උස්ම අර මහන්සි මම පොඩ්ඩක් සැතපෙන්න යනවා. එහෙම කවුරුත් කියන්නේ නැහැ. එයි ඒක එයා ආරම් නැහැ. එහෙනම් පිනිච් එක විතරක් එයාට පෙනුණා කියලා ඉන්න පුළුවන් නේ. ඇයි දැක්කා කියන තැනට ආවේ? ඇහුණා කියන තැනට ඉන්න පුළුවන් නේ. ඒක කියන්න බුදුහාමුදුරුව වැඩියා මේ දාරු කිරියට ඒක කියන්න. උස්ම ඔබ ගත්තේ නැහැ ඉඳන් උඹට ප්‍රශ්නයක් නැහැ. උඹ අහනවා උඹ බලනවා උඹට උඹට හැයෙනවා උඹට පේනවා. ඒකත් අර උස්ම වාගේ. උඹ උස්ම ගත්තේ නැහැ උස්ම නිකන් ගණනවනේ. ආ නිකන් පේනවා නිකන් ඇහෙනවා නිකන් දැනෙනවා. ඔය ටික තමයි හදන්න තියෙන්නේ. අර නාය බවට පත් කරන්නලා අනිත් ටික. එතකොටලු දාරු චීරේ තියෙන්නේ මෙච්චර කාලේ වාඩිලා ඕක තේරුම් ගන්න බැරි වුණා. ඔක තේරුම් ගන්න. ඒකට ලෞතර බුදු කෙනෙක් ඇවිල්ලා තමයි ඒක කියලා දුන්නේ. මේ ඕම් ඕ ටික තමයි වැරදිච්ච ටික කියලා. ඒ පොඩි දේ. උස්ම ගත්තා කියලා කවුරු කෙනෙක් කියනවද? ඇයි? ගැනුණා. එතකොටයි පෙනුණා කියලා කියන්නේ. ඒක කියන්නේ. ඒක මමනේ එහෙම වෙන්නේ කොහොමද? ඒ නිසායි ඉන්නවා. ඒ දෘෂ්ටිය නිසා තමයි දුක නිර්මාණය වෙන්නේ. ලෝකේ පවතින්නේ මොනෝ නිසාද? සතර මා භූතවලින්. බොරුවෙන් පවතින්නේ. ලෝකේ පවතින්නේ බොරුවෙන්. මා තුල බොරුව තිබුණොත් මට ලෝකේ පැවැත්මක් තියෙනවා. පරම සත්‍ය බවට මම පත් වුණ ලෝකේ පැවැත්ම නැති වෙනවා. ඔකට තමයි රාත් කියන්නේ. මේ පැවැත්මේ නිදර්ශනයක පැවැත්ම කියන්නේ බොරුවනේ. පරම සත්‍ය කියන්නේ සත්‍යය. සත්‍ය. සත්‍ය බවට මමපත් වුණාම බොරුව තුළ මට පැවැත්මක් නැහැ. එහෙනම් නැවත ඉපදෙන්නේ නැහැ මේ බොරුව නඩත්තු කරන්න. ඔකට හරියක් කියලා කියන්නේ. නිරෝධය කියලා කියන්නේ.